අන්න සිද්ධාර්ථ බෝධිසත්වෝ නැගී සිටියා. උන්වහන්සේ කල්පනා කළා දැන් පිටිනුත් ඒ ගමන උන්වහන්සේ නතර කරලා ආවා. ඊළඟට උන්වහන්සේ කල්පනා කළා මේ ලෝකය ආධ්‍යාත්මික වශයෙන් මේ නිතරම යන මේ පස්සම් රස හොයාගෙන යන මේ උයන් කෙලිය අවසානයක් නැහැ. මේකේ තියෙන්නේ මොනවද? ජාති ජරා ව්‍යාධි මරණ. මේ මේවා නැති ගමනක් යන්නට ඕන. අන්න ඒක නැති ගමනක් යන්නට උන්වහන්සේ කුසලය හොයාගෙන ගියා. එතකොට දැන් අපි මෙතෙන්දි තේරුම් ගන්නට උවමනා කරනවා පින්වත්නි පළවෙනි පෙර නිමිත්ත. ඉතින් නම් මහලුකම දැක්කහම ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි පිටුනුත් මට නම් අඳුර ගන්න බෑ මහලු වෙලින් ඉන්නේ කවුද කියලා. මේ අය අඳුරන ඇති මට නම් හරි අමාරුයි මේ. හොණ්ඩේ දීමද මහලු වීම දත් හැලීමද මහලු වීම, අමරැලි ගැහිීමද මහලු වීම, මොකද්ද මහලු වීම කියන එකට හරියට අර්ථයක් දෙන්න බෑ. ඒ ඔක්කොම එකතු වුනහමද මහලු වීම. සමහර අය ඒ ඔක්කොම තිබුණත් බොහොම තරුණ මානසික තත්ත්වේ නිසා ඒක ලේසි නෑ ඒක මනසේ ක්‍රියාත්මක වන ධර්මතාවය. හැබැයි පින්වත්නි අර බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මිකව පෙන්වන මේ මහලුකම එහෙම බාහිර අංග ප්‍රත්‍යයන්ගෙන් අවබෝධ කරගන්න පුළුවන් එකක් නෙමෙයි. පොණ්ඩෙ දිහා බලලා, ගත් හැලිච්ච දිහා බලලා, අමරලිච්ච ගේ දිහා බලලා එහෙම මහලුකමක් හොයාගන්න බෑ. එහෙනම් මහල්ලා කියලා කියන්නේ මොකද්ද? වාරු නැතුව තව කෙනෙකුගේ ආධාරයක් හරි තව කෙනෙකුගේ හැර එහෙම නැත්නම් හැරමිටියක් හරි භාවිත කළා යන එක්කෙනානේ මහල්ලා කියලා කියන්නේ. එයාට එයාට අමාරුයි තමා තමාව ආරු කරගන්නත් අමාරුයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දැක්කා තමාට තනියෙන් නැගී හිටින්න බැරි කෙනෙක් ඉන්නවා මේ සංසාරේ. එයා තමයි මහල්ල. ඒක තමයි සක්කාය දුස්තිය. අන්න ඒ සක්කාය දුස්තිය නැමැති හැරමිටියෙන් තමයි අපි මේ සසර යන්නේ. ඒ කියන්නේ මමය මාගේ කියන වැරදි ආත්ම දුස්තිය. ඒක තමයි මේක හැමතිස්සෙම. ඇහෙන් බැලුවත් ඒ හැරමිටිය තමයි තියෙන්නේ. කනෙන් ඇහුවත් ඒ හැරමිටිය තමයි තියෙන්නේ. දිවෙන් රස ගත්තත් ඒ හැරමිටිය තමයි පහළ වෙන්නේ. එහෙනම් මේ මහල්ලා හැමතිස්සෙම ඉන්නව Taman එක්කලා. එහෙමනම් අර උජුං කායන් අනිදාය හරියට කෙලින් නැගී හිටින්න බෑ. නැගී හිටින්න බැරියයි අපි හැරමිටියකින් තමයි නැගී හිටින්නේ. අපි ඒකට කියනවා අපේ මනස විවෘත නැහැ. ඒ මනස වැහිලා තියෙනවා. ඇලීම් ගැටීම් වලින් මනස වැහිලා තියෙනවා. ඒ වැහිලා තියෙන තැන පින්වත්නි පහළ වෙලා තියෙන්නේ මොකද්ද? මේ හැරමිටි. එහෙනම් හැරමිටි පහකින් සසර යනවා. ඇහෙන් බැලුවත් හැරමිටිය තමයි සක්කායද කියන්නේ මම බලනවා කියන එක නිසා තමයි එක්ක හිතේ කෝපයක් හටගන්න එක්ක හිතේ ඇලීමක් ඇති කරගන්න. සක්කුම් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා සන්නා උපජ්ජමානා උපජ්ජති. කොච්චර ලස්සනද කියලා බුදුහාම. මගේ හිතුවක්කාර ධර්ම නෙවෙයි. එහෙම කියන්න තියෙනවා. අපිට මේක තෝරගන්නට බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට පේනවා දැන් ඇහෙන් බලනකොට මේක ප්‍රියයි සැපයි කියලා අපි එතන ඇලීමක් ඇති කරගන්නවා. ඒ ඇලීමත් එක්ක මේ ආත්ම දෘෂ්ටියත් එක්ක තණ්හාව පහළ වෙනවා. මොකද පහළ වෙන්නේ? තණ්හාව. ඒ තණ්හාවත් එක්ක පින්වත්නි උපජ්ජමාන උපජ්ජති. අන්න පංච උපාදානස්කන්ධය ඉපදුනා, පහළ වුණා. ඒ කියන්නේ දුකේ උත්පත්තිය හටගත්තා. එතකොට බලන්න දැන් මේ හැරමිටියෙන් යන එක්කෙනාට අන්න මහල්ල තියෙනවා මහලු කමත් එක්කම තියෙන්නේ මොකද්ද? ಜಾතිය. ಜಾතිය තියෙනවා. ಜಾතිපි දුක්ඛා කියලා බුදුහාමර. එහෙනම් මොකද්ද මේ ಜಾතිය පංච පාදානස්කන්ධයාගේ පහළ වීම. වෙන જાතියක් නැහැ. වෙන මොනවා හරි જાතියක් තියෙනවා නම් කියලා දෙන්නට එහෙම જાතියක් එහෙම හම්බුනේ. જાතිය කියලා පෙන්නේ මේ පංච පාදානස්කන්ධය. ඒ જાතිය නැති කරාම දුක නැහැ. පංච පාදානස්කන්ධා දුක්ඛ. ඒක තමයි දුක. එතකොට අපිට තෝරගන්නටත් බැරි පින්වත්නි මොකද්ද මේ පංච උපාදානස්කන්ධ කියලා. ඒක පස්සේ අපි තෝරමු. දැන් මේක යම්තමට තෝරගන්න බෑ. යන්තම් ආලෝකයක් ලබා දෙන එක විතරයි ඉස්සෙල්ල කරන්නේ. දැන් අපිට යම් අදහසක් ආවා අපි ඇහෙන් බලනකොට අපි තුන දෘෂ්ටියක් තියෙන බව. ඒ දෘෂ්ටිය තමයි ඒ දෘෂ්ටිය කඩන්න තමයි රාග විරාගය පිණිස බණ කියනවා කියලා අර බුදුහාමුදුරුවෝ ගිලන් හාමුදුරුවන්ට කිව්ව එක. මේ ඇහැ අනිත්‍යයි, ඇහැ දුකයි, ඇහැ අනාත්මයි කියලා බලනකොට ඒ දෘෂ්ටිය කඩන්න පුළුවන්. නিত্য සුඛ ආත්ම වශයෙන් ගත්තොත් පින්වත්නි එතකොට එයා තුල පහළ වෙලා තියෙන්නේ අර හැරමිතිය එහෙම නැත්නම් අර මහලු බව සක්කාය දෘෂ්ටිය කියන්නේ. එතකොට දැන් හැරමිතියෙන් නැගී හිටලා පිනක් හෝ පවක් හරි ලබා ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. සෝමනස්සේ ඇති වෙන්නේ දෝමනස්සේ ඇති වෙන්නේ සක්කාය දෘෂ්ටිය තුලමයි පින්වත්. සමාගේ හදවත පිනා යනවා. පින්පව් දෙකම පහළ වෙනවා. එහෙනම් පින්පව් දෙකම තියෙන තැන පින්වත්නි මහල්ලා ඉන්නවා. ගැඹුරු ටිකක් කල්පනායෙන් හෙවනකොට තේරෙන්නේ මහල්ලා ඉන්නවා. ඊළඟට පින්වත්නි ලෙඩා. ලෙඩා කියලා කියන්නේ මොකද්ද? යම් යම් තැනක ගිහිල්ලා මේ ඉඳුරන් තුල යම් වැගිරීමක් ඇති කර ගන්නව නම් ඒ වැගිරීම තමයි පින්වත්නි ලෙඩා කියලා කියන්නේ. මොනවද වැගිරීම? කෙලෙස් වල වැගිරීමයි. අපි ළඟ තියෙන ලොකු ලෙඩා එයා තමයි. දැන් අපි උත්තර සනීපෙන් ඉන්නවා කියලා කිව්වත් අපි නිරෝගීතාවයෙන් යුක්තව වාසය කරනවා කියලා කිව්වත් ඒ නිරෝගීකම තියනවායි කියන තැන මේ ලෙඩා ඉන්නවා. ලෙඩා ඉන්නවා කිව්ව තැනත් මේ ලෙඩා ඉන්නවා. ඒ කියන්නේ ලෙඩ වෙලා ඉන්න තැනත් ලෙඩා ඉන්නවා. ලෙඩ නැහැ කියන තැනත් අන්න ඒකයි හොයාගන්න බැරි. හුඟක් අය හිතනවා ලෙඩ වුණාම විතරයි ලෙඩා ඉන්නේ කියලා. එතකොට ලෙඩ වෙන්නම එපායි ජරා දුක, ව්‍යාධි දුක අඳුරගන්න. ලෙඩ වෙන්න ලෙඩ වුණාද සිද්ධාර්ථ කුමාරයා මේක අඳුරගන්නේ. උන්වහන්සේ තමන්ගේ ජීවිතෙන් දැක්ක ඊට වඩා අජන්ත මේ ජීවිතයේ ආධ්‍යාත්මික වශයෙන් උන්වහන්සේ මේක දැක්කා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හැමතිස්සෙම කෙලෙස් කෙලෙස් වැක්කිරෙනවා. කෙලෙස් වැක්කිරෙනවා. ඒ නිසා මේ කෙලෙස් වැගිරීම නිසා මේ කෙලෙස් නතර කරන්න ලේසියෙන් පුළුවන් කමක් නැත්තේ. අපි තරුණ කාලේක බෙහෙතක් බඳිනු මේක නතර කරන්න. ඊළඟට ළමා කාලේ තව බෙහෙතක් බඳිනු වයසට ගිහින් මරණය දක්වාම බෙහෙත් බඳිනු මේ ඇහි කනේ නාසයේ ලෙඩේ අනේ මොකද්ද? බැලීමේ කැමැත්ත නතර කරන්න. ඔව් බැලීමේ කැමැත්ත නතර කරන්න බෑ. ඇහිීමේ කැමැත්ත නතර කරන්න බෑ. ඒ කැමැත්ත කියන මේ තෘෂ්ණාව නිසා හැමතිස්සෙම මේ තුවාල පැසෝ පැසවා වැක්කරෙන්න පටන් ගන්නවා ඒ වැක්කරණයව තමයි ආශ්‍රව එහෙම නැත්නම් කෙලෙස් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් දැන් යම් කිසි කෙනෙක් ඇහෙන් බලනකොට මේක මගේය මේක මගේ නොවේය ආදී මොන විදියෙන් ගත්තත් පින්වත්නි එතන තෘෂ්ණාව පහළ වුණා ඒ එක්කම සමාගේ මේ තුවාලේ පෑරුණා ඒ කියන්නේ කෙලෙස් වැගිරීම තියෙනවා. ඒක මතක තියාගෙන ඉන්නවා. අපි ඇතුලේ පහය කියලා කිව්වේ මතක තියාගෙන ඉන්න. මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඉන්ද්‍රිය පහට අමතරව ඇතුලේ මොනවා හරි මතක තියෙනවා නම් මේ ඉන්ද්‍රිය පහ මාර්ගෙන් කුඩා මොලේ මාර්ගෙන් අරගෙන ගිහලා මහා මොලේ තැම්පත් කරලා තියෙනවා. මේ මේ පහමයි. එන මොකක් වන්නේ? ඉතින් ඇතුලේ පහක් තියෙනවා පිට පහක් තියෙනවා. මේ දස බිම්බරම යම්කිසි කෙනෙක් තේරුම් ගන්නට උවමනා කරනවා. එතකොට පේනවා දැන් කෙලෙස් නැගීම නිසා ලෙඩා ඉන්නවා. එහෙනම් අපි ලෙඩ වෙනකන් ඉන්න ඕනද? දැන් ඉස්සෙල්ලා කිව්ව විදිහට අපි වයසට යනකන් ඉන්න ඕන සිද්ධාර්ථ කුමාරයන්ට වයසට ගිහිපු ඒව බලන්න අවස්ථාව දුන්නේ නැහැ තමන්ගේ පියාණන් වහන්සේ. රජමාලිගාවේ වයසක අය ඉන්න අය ඔක්කොම සේවෙන් පහ කළා. ඊළඟට වීතිවල ගමන් කරන සියලුම මුරකාවල් දාලා සියලුම වයසක අය අයින් කළා. පුතා රඳව ගන්න. හැබැයි පුතා ලෝකේ බලන්නේ වීති වලින්වත්වත් රජමාලිගාවේ ඇතුළේ ඉන්න අයගේ දිහාවත් නෙමෙයි ඇතුලෙන් බලනකොට පේනවා සමාලඟ මහල්ලා ඉන්න බව. එහෙනම් මේ කෙස් දිලා දත් ඇලෙන කතාවක් නෙමෙයි කලු කලු කෙස් සුදු වෙන්නට කලින් සිද්ධාර්ථ කුමාරයෝ සසර කලකිරලා ගියා කියලා තමයි බණ පොතේ තියෙන්නේ. දෙමව්පියෝ හඬද්දී. එහෙනම් පින්වත්නි දැන් තමා තුලයි මේක දකින්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුයිද. අනුන්ගේ කෙස් පැහිලා දැකලා අපිට කොහොමද දුක් විඳින්නේ? අනුන්ගේ අනුන් අනුන්ගේ ලෙඩෙත් දැකලා අපි ලෙඩ වෙනවා කියලා කොහොමද දුක අවබෝධ කරගන්නේ? තව කෙනෙකුගේ මරණ ගෙදරක් කියලා කොහොමද මේ අපිත් මරනවා කියලා දුක අවබෝධ කරගන්නේ? එහෙනම් පින්වත්නි පච්චත්තං වේදිතබ්බෝ මේක Tamanට දැනෙන්න ඕන. එහෙනම් Tamanට දැනෙන්න බැරි තැන් වලනේ දැන් අපි අපි දැන් කතා කරගෙන යන ධර්ම තියෙන්නේ. අර වයසට යන එක අපිම වයසට යනකම් ඉන්න ඕනේ කවබෝධ කරගන්න. උන් තරුණ කාලේ මේක ගන්න බෑ. Tamanට දැනෙන්නේ Taman වයසට ගියාම අර විදියෙන් බැලුවා. අන්න බලන්න. නිවන කොච්චර කල් යනවද? ඊළඟට බලන්නට අර ලෙඩවීම ගත්තාම ඉතින් ලෙඩ දුක් හැදෙනවා බාහිර වශයෙන් නොයෙකුත් ලෙඩ දුක් හැදුනහම ඉතින් හේත් අරගෙන කෑම අපත්‍ය ආදී දේවල් ඉතින් ලෙඩේ තනිපුණාම ඒක ආයි තමත කියලා. ලෙඩ වෙනවා කියලා. නමුත් මේ ලෙඩේ හැමතිස්සෙම තියෙනවා කියලා යම් කෙනෙක් තේරුනොත් මේක අමතක වෙන්නේ නැහැ. මේක ප්‍රඥාවෙන් දකිනවා. Taman හැමතිස්සෙම මේ කෙලෙස් වැගිරි වැගිරි ඉන්න එක්කෙනෙක් නේද කියලා. මේ කෙලෙස් වැගිරි වැගිරි ඉන්න ලෙඩෙක් නේද? එහෙනම් මේ ලෙඩා සුවපත් වෙන්නේ කවදද? කියලා Taman තේරුම් ගන්න. මේක පිටින් දෙහෙච් කරන්න බෑ. Tamanම මේක අවබෝධ කරගෙන මේ ලෙඩේ සනീപ කරගන්න ඕනේ කියලා Taman තේරෙනවා. ඊළඟට පින්වත්නි මරණය මේ ගමන ගැනනේ තෝරන්නේ මේ පෙර නිමිති නැති ගමන. මරණය. මරණය කියන එක ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි හැමතිස්සෙම පින්වත්නි මලමිනියකට බැඳලා තියෙන අර සෝපාක පුතා වගේ. මලමිනියකට බැඳලා තියෙන්නේ. ඒ බැඳලා තියෙන මලමිනිය තමයි පංචපාදානස්කන්ධය. බාහිර වශයෙන් ගත්තොත් සම්මුති වශයෙන් අපි මැරෙනවා, ශනික වශයෙන් මැරෙනවා. ඒ මරණ දෙකම උරුම කරගත්ත තැනට තමයි උපාදානස්කන්ධ කියන්නේ. මගේ කරගත්ත තැන. අන්නේ මගේ කරගත්ත නම් ඉතින් මරණ දෙක බැඳලානේ තියෙන්නේ. එතකොට මරණ තුනක් අර උපාදානස්කන්ධ ගත්තාම එතනින් එකයි සම්මුති මරණ ගත්තාම එතනින් එකයි ශනික මරණ ගත්තාම එතනින් එකයි. මරණ තුනක් ඇති මිනිහ පැණි කෑය. පැණි කනවා කියලා කියන්නේ පස්කම් රස ඉඳින් තැලේ ගිහිල්ලා කන්න පැණි. මං කිව්වේ මේ ජීවිතේ කන පැණි. මේ තමන්ගේ ජීවිතය දිහා බලනකොට පේන විදිය. එතකොට මේ පස්කම් රස විඳින්නේ එච්චර රුදුරු භයානක තැනක ඉඳගෙන කියන එක සිද්ධාර්ථ බෝසත්ව දැක්ක මරණයකට බැදලා තියෙනවා. ඉතින් දැන් මේ එතකොට දැන් පේනවා පින්වත්නි ජාතිය තියෙනවා මහලුකම තියෙනවා ලෙඩවීම තියෙනවා මරණය තියෙනවා කොහෙද මේ ගමනේ මොකද්ද ගමන ඇහෙන් බලන එක, කනෙන් අහන එක, දිවෙන් රස ගන්න එක, ශරීරයෙන් ස්පර්ශය කරන එක මේ ගමනේ. එහෙනම් මේ ගමන හොඳ නැහැ. මේ ගමන හොඳ නැහැ. මේ ගමනට කියනවා සංසාර ගමන. දෙවියෙක් වුණත් මේ ගමනේ තමයි ඉන්නේ. බල්ලෙක් බලලෙක් වුණත් මේ ගමනේ තමයි ඉන්නේ. අඟුලිමාල මම සිටියෙමි තෝ සිටින්න කියලා කිව්ව ওই ගමන ගැන හිතලා. වෙන පයින් යන ගමනක් නෙවෙයි. අපිට කිව්වොත් අපි මොකද්ද කරන්නේ? අපි ඉන්න අඟුලිමාල වගේ පිටි. අඟුලිමාලට ඒක තේරුන්නේ නැහැ. බුදුහාඳුරෝ බුදුහාඳුරන්ට ඒක චෝදනාවකුත් කරනවා. ශ්‍රමණ බවත් තිතියයි කියමින් යන අතර තිතිය මට යන බව කියනවා. අන්න බලන්න තේරිච්චි. බුදුරජාණන් වහන්සේ කිව්ව වෙන ගමනක් ගැන. ඒ ගමන නිසා තමයි බුදුරජාණන් වහන්සේට සුගතෝ සුගතත්තානං සුගතෝ සුන්දරං බුදුහාමරන් ගමන හොඳයි. යහපත් ගමනක් තියෙන නිසා සුගතයි. මේ බිම් බලාගෙන යන හින්දා නෙමෙයි. බිම් බලාගෙන ගියාට ගමන හොඳද? මුගක් කට්ටිය බිම් බලාගෙන යන කට්ටියත් එක්ක ප්‍රවේශම් වෙන්නේ. අන්තිම පාර්ලිමේන්තුවේ ගිහින් තමයි නතර වෙන්නේ. බුදුහාමරන් දැන් සුගත කියලා කිව්වේ මේ වෙන කතාවක්. ගමන හොඳයි, ඇහි ගමන හොඳයි. ගහේ ගමන හොඳයි, ශරීරයේ ගමන හොඳයි, දිවේ ගමන හොඳයි. මේ ඔක්කොම ගමන හොඳයි. මම හිතන්නේ දෝසිතින් කියලා බුදුරජාණන් අන්න පස්සේ තේරුණා. පස්සේ අවබෝධ වුණා මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මොකක්ද එතකොට පේනවා දැන් අපි තෝරගෙන ආයේ මොකද්ද පින්නත් කුසලය කුසලය තේරුවා මෙන්න මේ විදිහට කොහොමද අපි ගමනක ඉන්නවා ඒ ගමන පෙර නිමිති සහිතයි පෙර නිමිති තියෙන ගමනක් පෙර නිමිති තියෙනවා නම් මාලිගාවේ හිටියත් දුකයි මාලිගාවෙන් පිටතාවත් දුකයි මාලිගාව කියලා කිව්වේ මම මගේ ලෝකය. මම හැදූ ලෝකය. මගේ ලෝකයයි මාලිගාව. දැන් මේක ජීවිතයේ ඇතුලෙන් බැලුවත් පින්වත් එතනක් දුක තියෙනවා පිටින් බැලුවත් දුක තියෙනවා. එහෙනම් මාලිගාවේ හිටියත් දුකයි එළියට ආවත් දුකයි. ඒ ඇයි පින්වත්නි පිට ගමන නෙමෙයි දැන් මේ ඇතුලේ ගමන දිහා බලනකොට පෙර නිමිති සහිතයි. ඇතුලෙනුත් පෙර නිමිති තියෙනවා පිටිනුත් පෙර නිමිති තියෙනවා දැන් චක්‍රයක් වගේ පේන්නේ. භව චක්‍රය පිටුත් භාගයක් තියෙනවා ඇතුළුනුත් භාගයක් තියෙනවා භව චක්‍රයක් තියෙනවා. දැන් මේ භව චක්‍රේ කඩන්නට සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ ධම්ම චක්‍රයක් දේශනා කළා. ධර්ම චක්‍රය කියලා කියන්නේ භව චක්‍රය කියන්නේ නිරෝධ ඊළඟට උන්වහන්සේට පේනවා දැන් මේකෙන් මෙහෙමනම් ඊතර වීමකුත් තියෙන්න ඕන. අන්න ඊතර වීම තමයි පැවිදිකම කියලා කියන්නේ. එහෙනම් පැවිදිකම කියලා කිව්වේ කෙනෙක් නෙමෙයි. කෙනෙක් දැම්ම හැටි මොකද්ද? ඒක සංඥාවක් වෙනවා. සංඥාවක් දැම්මොත් පින්වත් ඊතර වීමක් වෙන්නේ නැහනේ. බුදු කෙනෙකුගේ ඊතර වීම වනාහි සංඥා නිරෝධය. සංඥා අවසන් කිරීමයි. සංඥාව සංඥාව හැටියට තේරුම් ගැනීමයි. සංඥා මරීචිකං මායාවක් කියන එක අවබෝධ කරගෙන. එහෙනම් කෙනෙක් නෙමෙයි. එහෙනම් පැවිදිරුව කිව්වේ නිරෝධ සිත. මොකද? නිරෝධ සිත. දැන් ආධ්‍යාත්මික වශයෙන් කෙනෙක් දකිනවා නම් තමා තුළ මේ ආත්ම දෘෂ්ටිය නැමැති හැරමිටියෙන් යනවා කියලා. ආධ්‍යාත්මික වශයෙන් කෙනෙක් දකිනවා නම් පින්වත්නි මහලෙදා අර සූපත් වුණා කියන තැනත් ඉන්නවනම් ආධ්‍යාත්මික වශයෙන් යම් කෙනෙක් දකිනවා නම් හැම මොහොතකම මලමිනියකට කියලා තමන් බැඳලා තියෙනවා කියලා. එහෙනම් මේකෙන් ඈතර වීමක් ඕන ඒ ඈතර වීම තමයි Nirodha Sita බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයේ මූලිකම ඉගැන්වීම පින්වත්නි චතුරාර්ය සත්‍ය පිණිස තමයි බණ දේශනා කළේ දුක ගැන දේශනා කළා අන්න දුක තියෙන විදිහ දැන් පෙන්වුවා පෙර නිමිති සහිත තැන දුකයි ඒකට හේතුව අන්න කුස්නාව අපි ඒක දැකලා නැතුව අපි පෙර නිමිති අල්ලගෙන තියෙනවා උපාදාන කරගෙන තියෙනවා ලෙඩ අල්ලගෙන තියෙනවා මහල් අල්ලගෙන තියෙනවා මලමිනී අල්ලගෙන තියෙනවා ඒක දන්නේ නැහැ ඊළඟට පින්වත්නි ඒකෙන් නිදහස් වෙන්න ඕන අන්න නිරෝධ සත්‍යේ නිරෝධ නිරෝධය කියන එක පෙන්නේ දැන් මේ නිරෝධය කියන එක හරි ගැඹුරුයි ඒක ලේසියෙන් තේරුම් ගන්න බෑ කෙනෙක් එකවර කියාවේ මේ නිරෝධය කියන එක නිවනද කියලා. එහෙම්ම කියන කලබල වෙන්න තියෙනවා. නිරෝධය නිවන නම් නිරෝධ මාර්ගයක් ආපහු පෙන්වන්නේ නැහැ. මාර්ගය පෙන්නලා පසුව නිරෝධය පෙන්වනවා. ඉස්සෙල්ලා නිරෝධය පෙන්නලා පසුව මාර්ගය පෙන්නුවේ එතන ටිකක් දන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන ඒක තමයි අද තේරෙන්න ඕන යමකින්. එතකොට නිරෝධ කියලා කිව්වේ පින්වත්නි නිරෝධය ගැන බුදුහාමුදුරුවෝ කිව්ව කොහොමද? විසංකාර ගතං චිත්තං සංහානං කය මජ්ජගාත. තේස නැතුව සංහාව මේ සිතෙන් අයින් වුණොත් යම් හිතක අන්න ඒ හිතට කියනවා නිරෝධ හිත. තේස නැතුව ස්වල්පයක්වත් කියන. මොකද්ද තණ්හාව කිව්වේ? රූපය බැඳලා තියෙනවා. වේදනාව බැඳලා තියෙනවා. සංඥාව බැඳලා තියෙනවා. සංකාරය බැඳලා තියෙනවා. විඥාණය බැඳලා තියෙනවා. එහෙනම් මේ බැඳලා තියෙන්නේ මොකෙන්ද? උපාදානස්කන්ධේ. මොහොකට අල්ලාද බැඳලා තින්නේ? මේ සිතත් එක නාම ගෝත්‍රයට බැඳලා තියෙනවා. නාම ගොත්තං නජීවති. හරියට වියලි තන බිමක. වියලත වියලි තන බිමක් ගත්තාම දැන් මේ වියලි තන බිමට අපි ගින්දර ටිකක් තියෙනවා. දැන් මේ ගිනි ගන්නේ මූලික වශයෙන් හේතු තුනක් තියෙනවා. මොකද්ද එක හේතුවක් දැන් ගින්දර තියෙනවා. අනිත් හේතුව දිරච්ඡ තන වල තියෙනවා. අනිත් හේතුව මේක තුමනා කරන හුළඟ තියෙනවා. අම්ල කරගතිය කියලා කියමු අපි. ඒක මම දන්නේ කොහොමද කියලා. ඒ ගතිය තියෙනවා. ඒ හුළඟ තියෙනවා. මේ මේ දෙක ගින්දරයි පරණලයි මේ දෙකම එකට පුච්ච පුච්ච යන්න අර අම්ල කරගතිය නැමැති උපාදානයෙන් මේක අල්ලලා බැඳලා තියෙනවා. එතකොට දැන් අර අම්ල කරගතිය එහෙම නැත්නම් මේ වායු ගතිය අයින් කළොත් පින්වත්නි ගින්දර පරණල් වලින් අයින් වෙනවා පරණල් ගින්දර වලින් අයින්. එතකොට ගින්දරක් පවතිනවද පරණලා නැතුව? ආ එහෙනම් නාමය රූපයෙන් වෙන් වෙනවා රූපය නාමයෙන් වෙන් වෙනවා මොකක් අයින් කරාට පස්සේද? උපාදානය අයින් කරාට. උපාදානය අයින් කරාට පස්සේ අයින්. අන්න එහෙනම් නිර්වාණ නිරෝධය කියලා කිව්වේ පින්වත්නි නාමයෙන් රූපය රූපයෙන් නාමය අයින් කරන බැඳලා තියෙන අර ගුණය අයින් කරනවා. ඒ බැඳලා තියෙන ගතිය තමයි තණ්හා කියලා කියන්නේ. ඒ බැඳලා තියෙන ගතිය. ඒ බැඳලා තියෙන ගතිය විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජකාරය. ඒක ගල. ගැලවුවාම දැන් හිත නිරෝධයි. නිරෝධයි කියලා කිව්වෙ මොකද? නාම ගෝත්‍රය දැන් ඉස්සරහට අර රූප පුච්ච පුච්ච ඉස්සරහට ඉස්සරහට යන්නේ නැහැ. නාම ගෝත්‍රය කිව්වේ මේ ගිනි දැල්ල. අර රූප කිව්වේ පරණ දැල්ල. ඒක පුච්ච පුච්ච පුච්ච සසර යනවා ඉස්සරහට ඉස්සරහට. චක්කු රූප, සෝත රූප, ගාන රූප, જીවහා රූප, කාය රූප, මනෝ රූප කියලා රූප කියලා වචනේ පාවිච්චි කරන්නේ. ඒ රූප කියන වචනේ පාවිච්චි කරන්න පින්වත්නි මේ රූප කියන වචනේ බුදුහාමුදුරුව පාවිච්චි කළේ සිතට අරමුණු වෙන ආකාරය අනුව. දැන් අපි හිතනවා ඇහැට විතරයි රූප පේන්නේ කියලා. දැන් බුදුහාමුදුරුව එහෙම කිව්වේ නෑ. ශබ්ද රූප කියන වචනේ පාවිච්චි කරා. ඒ ශබ්දය රූපයක් වෙන්නේ හිතත් එක්ක අවදි වුණාම. එහෙනම් මේ ඔක්කොම ඉඳුරන්ගෙන් ගන්න අරමුණු ගතිය විඳින්නේ අල්ලගන්නේ පුළුස්සන්නේ මොන ආකාරයෙන්ද රූපාකාරයෙන් ශබ්ද රූප ගන්ධ රූප කියන ඔක්කොම රූප කියන වචනේ පාවිච්චි කරනවා ඒ නිසා තමයි අපි කියන්නේ කරුණාව කියන එක රූපයක් කරුණාව කියන එක රූපයක් ඒක රූපයක් නිසා තමයි අපි ඒ ඒ ඒ රූපය යම්කිසි හිතක් අල්ලගත්තා නම් අපි ඒ හිතට කියන කරුණා හිත කරුණාව කියන රූපය අල්ලගෙන ඉන්නවා නම් උපාදානය කරගෙන ඉන්නවා නම් එකතුව ඉන්නවා නම් සමவாயෙන් ඉන්නවා නම් අපි එතෙන්ට කියන කරුණා විතර. දැන් ක්‍රෝධය කියන එක රූපයක්. ඒ ක්‍රෝධය කියන රූපය යම් කිසි හිතක් අල්ලගත්තොත් අපි ඒ හිතට කියන ක්‍රෝධ එහෙනම් පේනවා අර අල්ලගන්න රූපයට අනුව තමයි හිත විග්‍රහ කරන්නේ. හිත වෙනම විග්‍රහ කරන්න බෑ. හිතේ ස්වභාවය විග්‍රහ කරන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අල්ලන රූප ආකාරයට අනුව තමයි හිත විග්‍රහ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක සෝමනස්සද, ඒක දෝමනස්සද, ඒක සසංකාරද, ඒක අසංකාරද ඔක්කොම වැල් වැටාරන් අන්තිමට. ඔය මොකක්වත් නෙවෙයි හිතේ අදගතියක් ඇති වුණාද, මුදු ගතියක් ඇති වුණාද කියන විග්‍රහයක් කරන්න පුළුවන්කම තියෙන්නේ අර රූප අනුව. දැන් කරුණාවක් හිතේ පහළ වුණොත් හිතේ මුදු ගතියක්. හැබැයි නාමයයි රූපයයි එතන නැද්ද? ඒ දෙක එකට බැඳලා නැද්ද? බැඳලා තියෙන. මොකෙන්ද බැඳලා තියෙන්නේ? උපාදාන. එහෙනම් ඒ තුනම තියෙනවා සතර යන ගතිය. අන්න ඒකට පිං කියලා කියනවා. කරුණාව කියනවා. ඒක තියෙන. නිකන් ඇවිලෙන ගතිය තියෙන. එකට බැඳලා තියෙන ගතිය තියෙනවා. ක්‍රෝධය කියන එක රූපයක්. ඒක දැන් හිතේ තියෙනවා. දැන් ඒ දෙක එකට බැඳලා නැද්ද? බැඳලා තියෙනවා. එහෙනම් දැන් මේ තන බිඳේ නාම ගෝත්‍රයේ ඉස්සරහට ඉස්සරහ සිද්ධ කියන පිට රූපය පිච්චි පිච්චි පස්සට වැටෙනවා නාමයේ ඉස්සරහට ඉස්සරහට යනවා අර ගිනි දැල් ඉස්සරහට ඉස්සර යනවා නාම ගොත්තං නදීරති ඒක ඒ නාමයක් එතන බිඳි බිඳි බිඳි බිඳි ඉස්සරහට ඉස්සරහට රූපය පිච්චි පිච්චි පස්සට පස්සට වැටෙනවා වැටෙනවා මේ සංසාරේ හැටි සංසාරේ නැමැති තනබිමේ මේ නාම ගෝත්‍රය යන විදිය පෙන්වන්නේ ඉතින් අපි අර මලගවල් වගහනේ නාම ගොත්තං නදීරති කියලා ඉතින් මේ කට්ටේ හිතන්නේ මේ කරපු බොම් වැඩේ මේ ඉවර වෙන්නේ නැත්තේ කියලා එහෙම එකක් නෙමෙයි මේ කිව්වේ මේ ඊට වඩා ගැඹුරු කතාවක්. මේ කිව්වේ වෙන කතාවක්. අර කතාවට ඉතින් හැම එකම දාන්නේ ඔක්කොම තමයි කැමති කතාවලටනේ. මේ ඇතුලෙන් ගැඹුරෙන් ගැඹුරෙන් බලනකොට ඇතුලෙන් බලනකොට තියෙන විදිය මේ නාම ගෝත්‍රයේ සසර යන විදිය. ඊළඟට පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ දැන් Nirodha Sita කියන එක මේ අයට පෙන්වුව බොහොම කෙටියෙන්. මොකද්ද Nirodha Sita කියේ? නාමයයි රූපයයි බන්දලා තියෙනවා මේ නාම ගෝත්‍රය සතර ඉස්සරහට යන්නේ අර උපාදානය නැමැති අම්ල කරගතියෙන් මේක අල්ලලා දීලා තියෙනවා. එතකොට ඒක තමයි ඒකේ තියෙන තෘෂ්ණාව. එහෙනම් Nirodha කියලා කිව්වේ සම්පූර්ණම සිතෙන් තෘෂ්ණාව අයින් කිරීම. එහෙනම් තෘෂ්ණාව අයින් කරා එකට නිවනේ කියන්නේ ඉක්මන් වෙන්න එපා කියලා කිව්වේ. හැබැයි නිවන කියනකොට සන්නක්කයෝ Nirodho කියලා කිව්වේ. හැබැයි නිබ්බාන කියලා කිව්වා නිබ්බා. එතනින් අයින් වෙනකොටම පින්වත්නි ඊට පස්සේ අපි වැටෙන්නේ කොහාටද? නිරෝධ මාර්ගය. අන්න නිරෝධ මාර්ගයට වැටෙනවා. තෘෂ්ණාව නැති තැනකට වැටෙනවා. ඒ වැටිච්ච හැටිය එතන ඉඳලම පහළ වෙන්නේ මොකද්ද? පින්ද. ආයි පින් කියලා කියනවා. උසාල්. එහෙනම් සම්මාදිට්ඨිය මොකද්ද? සම්මාදිට්ඨිය මොකද්ද? කුසලයක්. සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක්. සම්මා සංකප්ප කියන්නේ කුසලයක්. සම්මා ආජීව කියන්නේ කුසලයක්. සම්මා වායාම කියන්නේ කුසලයක්. සම්මා කම්මන්ත කියන්නේ කුසලයක්. සම්මා වායාම කියන්නේ සම්මා සති කියන්නේ සම්මා සමාධි කුසලයක්. අනු කුසල තියෙනවා. එහෙනම් දැන් සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ කුසලය හොයාගත්තා. කුසලය හොයාගත්තේ කොහෙන්ද? ශ්‍රමණ රූපය වූ නිරෝධ සිතින්. උන්වහන්සේ පින්පව් දෙකට නොඇටි අර නාම ගෝත්‍රය ඇවිලෙමින් යන ගතිය නතර කළ නතර වුණා. නිරෝධ වුණා. නිරෝධ වෙලා උන්වහන්සේ මාර්ගයට වැටුණා. ඒ මාර්ගයට වැටුණු හැටිය දැන් එතන ඉඳලා සෝවාන් සකර්දාගාමි අනාගාමි අරහත් කියන මාර්ගත් ඵල හතරකුත් බුදුහාමුදුරුවෝ නවලෝතුරා බුද්ධ ශාසනය කියන්නේ එතෙන්ට. බුද්ධ ශාසනය කියන්නේ එතෙන්ට. ඊට මෙහා බුද්ධ ශාසනයක් නැහැ. ඊට එහා මෙහා බුද්ධ ශාසනයක් තියෙනවා නම් පෙන්වන්න කවුරු හරි. බුද්ධ ශාසනය කියන්නේ සීලය, ප්‍රඥාව, සමාධිය. ওই තුනටනේ බුද්ධ ශාසනය කියන්නේ. ඒතං බුද්ධාන ශාසනං. ඒක දැන් පිහිටියක්. කොහෙද පිහිටියේ? පොළොවේද? පොළොවේද? නෑ. මේ බුද්ධ ශාසනය පිහිටිය තමා තුල. දැන් මේ බුද්ධ ශාසනය තියෙන්නේ මොකද්ද? කුසලස්ස උපසම්පදා කුසලය අතිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසන. අන්න බුද්ධ ශාසනය දැන් පිළිලා තියෙනවා. දැන් මේ බුද්ධ ශාසනය තුල අර බැලුවාම පින්වත්නි භික්ෂුවක් හැටියට ගත්තොත් ඇත්ත වශයෙන්ම තුන් සිවුරෙන් යුක්තයි. තුන් සිවුරු පුත් එතන තියෙනවනේ නේ? අටපිරිකරු පුත් තියෙනවා. ඒ අටපිරිකරේ කුසල් අටක් තුන් සිවුරු පුත් තියෙනවා. එහෙනම් භික්ෂුවකට එහෙනම් මේ සසරින් ගැලවෙච්ච එක්කෙනාට අයිති වෙලා තියෙන්නේ මොකද්ද පින්වත්නි? අටපිරිකර. එහෙනම් අටපිරිකර කියන එක ලබා දුන්නේ බුදු කෙනෙක්. එතකන් අටපිරිකරක් කියන එක ලෝකේ නෑ. හැබැයි කෙනෙක් කියනවා නම් සහම්පති බ්‍රහ්මයා අටපිරිකර දුන්නේ නැහැ කියලා. එතන මට ගැටලුවක් තියෙනවා මේ ඇයට ගැටලුවක් නැතිනවා. මොකද ඒ ඇත්තට අටපිරිකර දෙන්න බෑ ওই විදිහට. හැබැයි අපේ උපාසකම්මල දෙන විදිහට පිටින් නම් දෙන්න පුළුවන් ඕන තරම් අටපිරිකර. මේ කිව්ව අටපිරිකර සෙල්ලම් කතාවක් නෙවෙයි. බොහොම ගැඹුරු දෙයක්. බුද්ධ ශාසනය දැන් මෙතන උගත්තා එනෝ දිසාපතිවරු ඉන්නෝ උගත්තා. ඒගොල්ලන්ට තේරෙන්න ඕන බුද්ධ ශාසනය. මේ ශාසනේ දැන් අපි ලිංග කියන වචනේ පාවිච්චි කරනවා. ඒ ලිංගය කියන්නේ හඳුනා ගැනීම. එහෙනම් බුද්ධ ශාසනය හඳුනා ගැනීමේ ලකුණ මොකද්ද කියලා කිව්වොත් කියන්න තියෙන මොකද්ද? වෙන මොකක් ගන්නෙ නෙමෙයි. එහෙනම් අටපිරිකර අන්න දැන් කිව්ව ඇතුලෙන් තියෙන විදිහ අපි අපිට අටපිරිකර පහල වුණා. ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා. ඒතර තියෙන සීල තියෙනවා සමාධිය තියෙනවා ප්‍රඥා තියෙනවා. සීල නැතුව යම් කිසි කෙනෙක් සමාධි නැතුව යම් කිසි කෙනෙක් ප්‍රඥා නැතුව යම් කිසි කෙනෙක් කහරෙදි මොන විදියෙන් කපල පෙරෙව්වත් ඉතින් අපිට විවහාර මාත්‍රෙන් අටපිරිකරේ කියනවා ඒක ගැටලුවක් නෑ. හැබැයි ශාසනයට ඇතුල් කෙනෙක් හැටියට පෙන්වන්න අමාරු. ඒකට අපි කියනවා ශාසන දෙකක් තියෙනවනේ. බාහිර ශාසනයක් තියෙනවා, ඇතුළත් වෙච්ච ශාසනයක් තියෙනවා. ශාවක සංඝෝ කියලා බුදුහාමුදුරුවෝ වර්ණනා කළේ උන්වහන්සේගේ ශාසනයට ඇතුල් වෙච්ච පිරිස. ඒ කියන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයට ඇතුළු දැන් බලන්න ආර්ය ශ්‍රාංග මාර්ගයට එන එක ලේසිද කියලා. අපි කියනවා අපි සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කියලා. ලේසියෙන් නිකම් පුළුවන් ද එහෙම වචනයක් වම සම්මාදිට්ඨිය ඇති කරගන්න. එහෙම කරන්න බෑ. නමුත් සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කියලා කිව්වට කොහොමද ඇති කරගන්නේ කියලා කියන එක කියන්නේ. අපිට කියන පුළුවන් තරම් කුසල් කරන්න, හොඳ වැඩ කරන්න එහෙම කියනවා. නමුත් කොච්චර කරත් අපි ආර්ය අෂ්ටාංග මාර්ගෙට එන්නේ නැහැ. එහෙනම් එන්න ඕන නම් පින්වත්නි අපි විපස්සනාවට එන්න ඕන. මොකටද එන්න ඕන? විපස්සනාවට එන්න ඕන. විපස්සනාව තමයි තමාගේ මේ ජීවිත දර්ශනය තමාගේ ජීවිතය දිහා බලන විශේෂයෙන් බලන දැන් මේ බැලුවේ සාමාන්‍ය විදිහට නෙමෙයි සාමාන්‍ය විදිහට බලන එකට කියනවා සම්මුති කියලා සම්මත කියලා කියනවා සම්මත භාවනා කියන එක එන්නේ සාමාන්‍ය විදිහට බැලීම නිසා අපි කරුණාව කියන එක ආව හිතත් එක්ක ආව ඒක නැගී ඉතින් ඒක කරුණා භාවනා සම්මුති භාවනා ක්‍රමයක් ඒක සමාපatti ඔක්කොම ලබා ගන්න පුළුවන් නමුත් සිද්ධාර්ථ බෝසත්වෝ මේ සමාපatti අටම ලබාගෙන කියනෝ මම හොයන කුසලය මෙතන නැත ඒව හැරදානවා ඒ නිසා මේ ඒව ගැන හොඳට බලන්න මේ කියන කියන විදිහට බලන්න එපා බුදුහාමුදුරුවෝ කියපු දේවල් හොඳට බලන්න මේ අහවල් හාමුදුරුවෝ නෑ මේ අහවල් හාමුදුරුවෝ මෙහෙම කියන මේ හාමුදුරුවෝ මෙහෙම කියනවා නෙමෙයි සමාලංග මේ විචක්ෂණ බුද්ධිය ඇති කරගන්න උන්වහන්සේම ආලාර කාලා මුද්දකාරා ළඟ ඒව අත්තරලා යනවා මං හොයන්නේ ඒක නොවේ එහෙනම් සමාපatti වැටෙන්නේ කුසලයට නොවේ විද්‍ය පැහැදිලිව තේරුම් ගන්න. කුසල නෑ ඒක සමාපatti. ඊතර තියෙන්නේ පිං. ඇයි? ඒ සමාපatti ඔක්කොම හේතුන්ගෙන් හටගත්තේ. ඒ සමාපatti ඔක්කොම හිතේ හටගත්තේ. ඒ සමාපatti වල ಗುಣ ඔක්කොම හිතට දැනෙනවා. හිතට දැනෙනවා නම් ඒක වේදිතයි. හිතට යමක් දැනෙනවා නම් අපි පාවිච්චි කරනවා වේදිතයි. හැබැයි නිර්වාණය හිතට දැනෙන එකක් නෙමෙයි. ඒ නිසා අපි කියනවා අවේදිතයි. නිර්වාණය අවේදිත. එහෙනම් නිර්වාණය කියන එක චින්තනයක් නෙවෙයි. නිර්වාණය කියන එක චින්තනයක්. ඒ නිසා තමයි අපි පාවිච්චි කරන්නේ බුද්ධ දර්ශනය කියන. දර්ශනයයි චින්තනයයි කියන වචන දෙක පාවිච්චි කරන එක. දැන් අර අපි පාවිච්චි කරන වැරදි විදිහට යාගේ තියෙන අමුතු දර්ශනයක් කියලා. එන්න මේ මහකින්නේ මේ දර්ශන කියන වචනේ පාවිච්චි. ඒ දර්ශන කියලා කිව්වේ මේක සිතට අහු වෙන ස්වභාවයක් නෙමෙයි. සිත කියන්නේ චිත්තේන නියති ලෝක. ඒකත් ලෝකයමයි. සිතට අහු වෙන ලෝකයක් නේ ලෝකෝත්තර. සිතත් නිරෝධ වෙන ලබා ගන්නා වූ ශ්‍රේෂ්ඨ අවබෝධය. ඒ නිසා එතන දර්ශනය සහ වස්ස දස්සන සම්පදාය අයස්සු ධම්මා දහිතා බව. පක්ඛාය දිට්ඨි කියන හැරමිටිය බිමින් කියන්නේ මේ දර්ශනීය පහළ වුණා. චින්තනේ පහළ වුණාට සක්කාය දිට්ඨි විචිකිච්ඡි තංච සීලබ්බතං වා පියදත්ති කියන්නේ හැරමිටි බිමින් තියන්න බෑ කට්ටියට කාටවත්. මේ හැරමිටියෙන් යනවා චින්තකෙන් චින්තනේ ඉන්නේ කියලා. එහෙනම් බුද්ධ වචනය කියන එක පින්වත්නි දැන් චින්තනයයි දර්ශනයයි කියන දෙක යම් අවබෝධයක් ලැබුණා. චින්තන හැමතිස්සෙම සිත ඇසුරු කළා හේතුප්‍රත්‍යයෙන් හටගන්න වේදනා සහිත එකක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ වේදනා සහිත දේ අත්හැරියා වේදනාව ගැන කොහොමද හිතුවේ මහානම් මේ වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි එහෙනම් නිර්වාණය කියන එක සිතේ පිහිටවනව නම් එතන වේදනාවක් සහිත එකක් එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දර්ශනයෙන් උගන්වන මේ බුද්ධ වචනය හිත තුල නිර්වාණයක් බුදුරජාණන් වහන්සේ පනවන්න නම් පනවනෝ නම් පින්වත්නි ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම නිර්වාණයක් දැටෙනවා නමුත් නිර්වාණය වර්ණනා කරේ කොහොමද? අජරාමර සංඛ්‍යා සමුර්ථ මහා නිර්වාණය. ඒක කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, නැරෙන්නේ නැත්නම්කින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒක වර්ණනා කරන්නට එතකොට පේනවා දැන් මේ කුසලය හොයාගෙන අපේ ආධ්‍යාත්මික ජීවිතේ මේ යන විදිය. එතකොට දැන් මේ කුසලය හොයා ගන්නකොට පින්වත්නි දැන් පිටිනුත් අර පෙර නිමිති අයින් කළා ඇතුළුනුත් පෙර නිමිති අයින් කළා. ඇතුලෙන් පෙර නිමිති අයින් කළා කියන්නේ මාලිගාවෙන් අයින් වුණා. මාලිගාවෙන් අයින්. මොකද්ද මාලිගාව? මම. මම කියන එක. වෙන මොකක් හරි මාලිගාවක් තියෙනවද තව? දැන් මේ මගේ ලෝකයේ හෙවත් මම කියන මාලිගාව ගොඩනගන්න කොච්චර මහන්සි වෙනවද? අපි හැමදෙනාම. ඉතින් පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න ඕන, නොයෙකුත් දේවල් එකතු කරනවා, රස්සාවල් කරනවා. මේ මොකද මගේ ලෝකයේ ගොඩනගන. දැන් මේ මගේ ලෝකේ ගොඩනගන්න මැරෙනකම් අපි මහන්සි අරගෙන මේ මගේ ලෝකය මගේ මාලිගාව ගොඩනගන. දැන් මේ මගේ ලෝකය හෙවත් මගේ මාලිගාව තුල හැබැයි පින්වත්නි අසහනය කලකිරීම දුක තියෙන. ඇයි? මේ මගේ මාලිගාව කොච්චර ගොඩ නැගුවත් කවදාවත් ඉවර වීමක් නැහැ. එතන තියෙන දුක තමයි හිතේ තියෙන හැමතිස්සෙම අඩුවක්. හිතේ තියෙනවා අඩුවක් නේ මගේ මාලිගාව එහෙම නැත්නම් මගේ ලෝකය තුල හැමතිස්සෙම හිතේ තියෙනවා අඩුවක් ඌණ පූරක. ඒ ඌණ පූරකේ කවදාවත් පින්වත් සම්පූර්ණ කරන්න බෑ මරණය. ඒ අඩුව කවදාවත් පුරවන්න බෑ. ඇයි අඩුව පුරවන්න බැරි? අර ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගහන වෙච්ච මේ මගේ ලෝකය ඇලීම් වශයෙන් ගනිපුවයි තියෙන්නේ. ගැටීම් වශයෙන් ගන්නපුවයි තියෙන්නේ. මුලා වීම වශයෙන් ගන්නපුවයි යථා භූත වශයෙන් අවබෝධ කරගත්ත කිසිම දෙයක් නෑ. ඒ නිසා මගේ ලෝකය මේ අපිට වඩා හොඳට පින්වත් සිද්ධාර්ථ බෝසත්යන්ට තිබුණා. හොඳ තාත්ත කෙනෙක් හිටියා. සක්විති රජකම හිමි වෙලා තිබුණා. මගේ ලෝකය අපිට වඩා හොඳට තිබුණා. නමුත් උන්වහන්සේ දැක්කා මේ බාහිර වශයෙන් ගොඩනැගිලා තියෙන මේ මගේ ලෝකය දුකයි. ඒ තමයි ඇතුලේ හිටියත් පිට හිටියත් පෙර නිමිති ඇති ගමනක් යන්නේ. දිව්‍ය ලෝකෙ ගියත් ඒ පෙර නිමිති තියෙනවා. මනුෂ්‍ය ලෝකෙ හිටියත් ඒ පෙර නිමිති තියෙනවා. එහෙනම් උන්වහන්සේට දෙවියෙක් වෙන්න ඕනකම තිබුණේ නෑ. බ්‍රහ්මයෙක් වෙන්න ඕනකම උනේ නෑ. සමනේනවා, බ්‍රාහ්මණේනවා, දේවේනවා, මාරේනවා, කේනචිවා කිසිවෙක් මේ වචනේ කියන කෙනෙක් නෑ කියලා බුදුහාමුදුරු ප්‍රකාශ කළේ ඒ කාටවත් මේක කියන්න බෑ මොකද්ද කුසලා ධම්මා මේ කුසලය කියන එක කුසල ප්‍රාර්ථනාව. එහෙනම් එහෙනම් අපි තේරුම් ගන්නට ඕන අපි සසර කලකිරෙන්නේ මොකටද? කලකිරෙන්නේ මොනව කෙරෙහිද? ඒ කලකිරීමෙන් අපි අයින් කරන්නේ මොකද්ද? ඒක කවදාද? ඒ චතුරාර්ය සත්‍ය පණවල තියෙන්නේ මොන ආකාරයෙන්ද? ඒ චතුරාර්ය සත්‍ය ලබන ආකාරය නිකන් වචන හැටියට තර්ක හැටියට ගන්න නැතුව මේක ජීවිතයට සම්බන්ධ කරලා බලනකොට දැන් තියෙන විදිය. එතකොට අපි බුද්ධ ශාසනයට එනවා. එතකොට පින්වත්නි අන්න කම්මනා අතලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ. අන්න අපිට බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් අපේ ක්‍රියාව. එහෙනම් දැන් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ ක්‍රියාව මොකද්ද? කුසලය. මොකද්ද ක්‍රියාව? ඇහෙන් බලන එක උන්වහන්සේගේ කුසලයක්. මොකද්ද කුසලය? බුදුහාමුදුරුවත් රහතන් වහන්සේවත් ඇහෙන් බලලා මේක රම්‍යයි සුරම්‍යයි සුභයි කියලා නිමිති වශයෙන් ගන්නෙ නෑ ව්‍යංජන වශයෙන් ගන්නෙ නෑ මේ මොකක්වත් ගන්නෙ නෑ දැන් උන්වහන්සේ ගමන හොඳයි ගමන හොඳ නිසා තියෙන්නේ ඒ ගමන මොකද කුසල පෙර නිමිති නෑ දැන් ජාති නෑ ජරා නෑ ව්‍යාධි නෑ මරණ නෑ ප්‍රිය විප්ප නෑ දැන් කුසලයි ඒ නිසා බණ පොතේ කියන්නේ කොහොමද බුද්ධාදී උත්තමයෝ කුසල් කරති කුසුජ්ජනෝ සීකල්ප ඉස්සරලතන කරන්නේ කොච්චර පැහැදිලි වෙන්න ඕනද ඥානවන්ත කෙනෙකුට. මේ බුද්ධ ශාසනය අපි මේක මතු කරේ නැති වුණත් පින්වත්නි මේ බුද්ධ ශාසනය ජීවමාන කරන්නට බෑ. එහෙනම් අපි ශාසනය දියුණු කරනවා කියලා කොච්චර බාහිර වශයෙන් නුයිකුත් දේවල් පිච්චමල් ආදී දේවල් තිබ්බත් ජීවිලා. නමුත් ශාසනයේ මේ උගන්වන ශ්‍රේෂ්ඨ ධර්මය මේ බුද්ධ ශාසනය මේ මනුෂ්‍ය ජීවිතය තුළ අවබෝධ කරගන්නට බැරි වුණොත් එයාට කවදාවත් දැනසීමක් මේ ජීවිතේ ලබන්න බෑ. බුදුහාමතරන් උණුසුම ලබන්න බෑ. බුද්ධ පුත්‍රයෙක් වෙන්න බෑ. බෞද්ධ ශ්‍රාවකයෙක් වෙන්න බෑ. උපාසක උපාසිකා කියන වික්ෂු වික්ෂුණී කියන මේ සිව්වන පිරිතම ශ්‍රාවකයන් බවට බුදුරජාණන් වහන්සේගේ ශාසනයපත් වෙනවා. මේ පිරිස ශ්‍රාවක පිරිසක් වෙන්නට. මේක හිතුවක්කාර විදියට යන්නට බෑ. මම මුලිනුත්වා විද්‍යාවට සම්බන්ධ කරලා හරි තර්ක ශාස්ත්‍ර අරක කළා හරි ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. තම තමා දැනීම වශයෙන්, ඥාන වශයෙන්, ප්‍රඥා වශයෙන් දිනපතාම අපේ ජීවිතේ දියුණු කරන්න ඒ දියුණු කිරීම යන්නේ කොහොමද? විපස්සනා මාර්ගය, විදර්ශනාව, විශේෂයෙන් බැලීම. සාමාන්‍ය විදිහට බැලීම නෙවෙයි. ඒ විශේෂයෙන් බලනකොට පින්වත්නි අපේ සීලය දියුණු වෙනවා. අපේ සමාධිය දියුණු වෙනවා. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අන්න විනේය ලෝකේ අපේ මේ ලෝකය මේ බඹයක් පමණ ලෝකය හික්මෙනවා අභිජ්ජා දෝමනස්සය මේ දෝමනස්සය කියන්නේ කැළඹෙන ගතිය මේ මම රැක ගන්න ඕන කියන අභිජ්ජා කියන්නේ සමාහට තියෙන දැඩි ආශාව ඒ අභිද්‍යාව නිසා මේ මම කියන දැඩි කෑදරකම නිසා හැමතිස්සෙම හිත සසල වෙලා තියෙනවා මේ මම රැක ගන්නට ඕන මම රැක පුංචි શબ્දයකට පුංචි දෙයකට අපි කැළඹෙන ගතියක් තියෙනවා. දෝලණය වෙන ගතියක් තියෙනවා. අවිද්‍යා දෝමනස්සං කියලා බුදුහාමුදුරුවෝ ඒ කැළඹීම නැතුව ශාන්ත වූ සැලසිලිදායක වූ ආලෝකමත් වූ ජීවිතයක් මේ ජීවිතේම අපිට ලබා ගන්න පුළුවන්. එතකොට බාහිර ශාසනයක් තියෙනවා අභ්‍යන්තරික ශාසනයක් තියෙනවා මේ බාහිර ශාසනයේ ඉන්න අය හරියට අර පුතු ප්‍රාකාර පිටින් ඉඳගෙන වටේට ගිහිල්ලා මේක මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති කියලා තර්ක කරනවා. අනිත් ඔක්කොම කට්ටියක ඇතුළට ගිහිල්ලා මේ තියෙන්නේ මේ මේ මේ අහවල් දේවල් කියලා එයා තේරුම් ගන්නවා. ඒ නිසා බණ පොත් කොච්චර කටපාඩම් කළත් අද භික්ෂුන් වහන්සේටත් වෙච්ච විපත්තිය මොකද්ද පින්වත්නි මේ ධර්මය දැනෙන්නේ. මේ ධර්මය ගොඩක් නෙමේ අඩු ගන්න එක පදයක් හරි දැනනවා නම් ඒක ඉතාම වැදගත්. ඒක බුදුහාමුදුරු උදාහරණ වශයෙන් පෙන්වන්නේ මොකද්ද? අර ජීවිත කාලයේම සූප ශාස්ත්‍රයේ කරන මේ හැන්ද සූපෝල රස දන්නතු වගේ. මුළු ඔක්කොම තෙවලා බුද්ධ වචනේ කටපාඩම් කරගත්තත් පින්වත්නි මේ ධර්මයේ ගීයන්ට දැනෙන්නේ නැත්නම් හාමුදුරුන්ට දැනෙන්නේ නැත්නම් ධම්ම රසෝ මේ ධර්ම රසය දැනෙන්නේ නැත්නම් එයාට කවදාවත් පින්වත්නි සැනසෙලිදායක ජීවිතයක් ගෙවන්න බෑ. ඒ නිසා බණක් පුතෙන් කටපාඩම් කරගන්න එපා කියලා මම කියන්නේ ඒ කටපාඩම් කරගන්නා වූ ධර්මය ආධ්‍යාත්මික ජීවිතෙන් බැලී විග්‍රහ කළ යුතුයි. එතනින් අපිට ඒ ප්‍රාතිහාර්ය උපදවන්න පුළුවන්. මොකද්ද ප්‍රාතිහාර්ය? අකුසලයෙන් නිදහස් කරගෙන කුසලයට ගේන. දැන් කෙටියෙන් කියනවා මේ කුසලයේ අකුසලයේ කියන්නේ මොකද්ද? දැන් තේරුවනේ. මේ වචන දෙක තේරෙන්නේ නැහැ. එහෙනම් අකුසලය කියලා කිව්වේ ඉන්ද්‍රිය සංජානනයට නම. ඒක ගැඹුරු හිම කියනවා. ඒ කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි මොනෝ හරි අරගන්නව නම් උපදව ගන්න අපි දැනගෙන නෙමෙයි අපි එකක්වත් ගන්න. නොදන්නා නිසා. එතන තියෙන සම්මා දිට්ඨිය නෙමෙයි එතන තියෙන්නේ මිත්‍යා දිට්ඨිය. එතන තියෙන සම්මා දිට්ඨිය නෙමෙයි. ඒකට හැබැයි අපිට ඕන නම් ඒක තව ටිකක් විග්‍රහ කරගෙන ඉස්සරහට යනකොට කියන්න බෑ. ඒකේ එහෙම එකක් නැතුණාට යථාභූත වශයෙන් සම්මාදිට්ඨියක් පහළුනේ නැතුණාට ලෞකික වශයෙන් බෙදලා බලනකොට ලෝකීය සම්මාදිට්ඨියක් තියෙනු නේද? අම්මා තාත්තා ඉන්නවා, පින්පව් තියෙනවා, පරලොවක් තියෙනවා, සත්තු මරුණාම පව් සිද්ධ වෙනවා. අන්න ඒ විදිහේ සම්මාදිට්ඨිය, ඒ විදිහේ සම්මාදිට්ඨියකට වචනයක් පාවිච්චි කරනවා ලෝකීය සම්මා දිට්ඨිය. හැබැයි ලෝකීය සම්මා දිට්ඨිය කියන්නේ මොකද? පින්පව් ටික තෝරගෙන සතර යන එකමයි. පින්පව් නතර කිරීම නෙවෙයි. යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ මොකද? පින්පව් පහළ වෙන තැනක් තියෙන්නේ අපි ළඟ. ත්‍යා දෘෂ්ටි. කියන්නේ අපේ යථාර්ථය වැටහෙන්නේ නැහැ. ඒ නිසා දැන් අර ප්‍රභාස්කර මනසින් යුක්ත එක්කෙනා ආගන්තුකයොත් එක්ක ආපු අකුසලය එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියත් එක්කම මුණින් අතට හැරුණා. මොකද හැරුණේ? මුණින් අතට හැරුණා. දැන් මුණින් අතට හැරිලා ඔක්කොම මේ ඉන්ද්‍රිය පහෙන්ම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ ආරම්භන එකතු කරමින් යනවා. මුණින් අතට. බුදුරජාණන් වහන්සේගෙන් යම් කෙනෙක් බණ ඇහුවාම මේ යටිගුරු වෙච්ච එක්කෙනා ආ හැම සූත්‍රයකම තියෙන ස්වාමීන් සාදු සාදු ඔබ වහන්සේ යටිගුරු කරන ලද්දක් ඉදිරි කරපෙන්නවා. අඳුරේ ඉන්න මට ආලෝකයක් දැල්ලුවා. මේ විදිහට වර්ණනා කරනවා. බොහොම හොඳයි බුදුහාමුදුරනේ. අද පටන් මට මේක තේරෙනවා. ඒ නිසා මම දැන් ඔබ වහන්සේගේ සරණ ඈර වෙන සරණක් මට හොයන්නේ නෑ මම දන්නේත් නෑ විශ්වාස කරන්නේත් නෑ. දැන් එහෙනම් සකරන් කොලයක් දීලා ආගමට ගන්න පුළුවන් දෙයක්. සකරන් කොලේ දුන්න හැටි ගන්න පුළුවන්ද? කොල්ලත් දෙක තුනක් දීලා ගන්න පුළුවන්ද? ඈ මාළු කෑල්ලක් එක බත්ත කැට්ටයක් දුන්න හැටි ගන්න පුළුවන්ද? ගන්න බෑ. අර යටි කුරු වෙච්ච එක්කෙනා සකරන් කොලේ ඇති. මේ බුද්ධ ආගම තියෙන විදිය කියන්නේ. එහෙනම් අපි මේ සකරන් කොල බෙදීමට පන්සල් වලින් සකරන් කොල බෙදලා මේක ඉවර කරන්න පුළුවන්ද? එහෙනම් මේක ඉවර කරන්න තියෙන්නේ සත්‍ය ධර්මය කියලා මෙන්නවා. සත්‍ය ධර්මය. සත්‍ය ධර්මය කියලා දුන්නොත් මේ මිනිස්සු ඥානවන්ත පිරිසක් බවට පත් කරොත් කවදාවත් මොනම බලවේගකින්වත් අපින්වත් බුද්ධං තරණං ගච්ඡාමි කියන එක යාගින් අයින් කරන්න බෑ. ඒ නිසා පින්වත්නි ධම්මං තරණං සංඝං තරණං දැන් එයා ඉන්නේ රුවන්ගේක. රුවන්ගේ. අන්න සිද්ධාර්ථ කුමාරයා බුදු වෙලා දැන් ඉන්නේ කොහෙද? රුවන්ගේක. දැන් පිට නෑ. දැන් උන්වහන්සේ බුදුන් සරණ ගිහිල්ලා කොහොමද කිව්වේ? ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධ අபிසම්බුද්ධා තමා තුළින් බුදුන් දැක්කා මොකද තමා තුළින් දැක්ක බුදුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත සම්භූ ඥානෙයි ඒ නිසා බුද්ධ රත්නය තමා තමන් අවබෝධ කරගත්තා ධර්ම රත්නය කියලා කියන්නේ මොකද්ද නිර්වාණය නිර්වාණය අවබෝධ කරගත්ත වෙන ධර්ම රත්නයක් නැහැ සමාධියක් ධර්ම රත්නේ ඒක විස්තර කරන්න වෙනවා දැනට මතක තියාගන්න නිර්වාණය අපේ සූත්‍රෙත් දෙන්නන්නේ ඒක අපේ ওই ධර්ම සාකච්ඡා බැලුවාම ඒක තෝරලා දෙනවා බොහොම පැහැදිලි ඒක බලාගත්තාම. ඊළඟට සංගරත්නය කියලා කිව්වේ ඇලීමක් නැති, ගැටීමක් නැති, මුලා වීමක් නැති යම් ස්වභාවයක් පවතිනවද? ඒ ස්වභාවය සංග. උජ්ජලයේ කියන්නේ. උජ්ජලය ගැන කියන්නේ ගියාම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒ ස්වභාවය උන්වහන්සේ ළඟ පහළ වෙලා තියෙනවා. එහෙනම් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය දැන් උන්වහන්සේ ඉන්නේ කොහෙද? රුවන්ගේක. ඒ රුවන්ගේ හැදුවේ කවුද? තෘෂ්ණාව නැති වඩුවද? විස්නාව නැමැති වඩුවද රුවන්ගේ හැදුවේ නෑ අන්න ඒක හැදුවේ කවුද ඒක තමන්ම අවබෝධ කරගත්ත අභිසම්බුද්ධා තමන්ම අවබෝධ කරගත්ත දැන් අපි ඉන්නවා විස්නාව නැමැති වඩුව හැදුවේක බුදුහාමුදුරුවෝ ඉන්නවා රුවන්ගේක දැන් රුවන්ගේ වටේට යනවා මල් වට්ටියක් තියාගෙන පහනකුත් වල උඩ තියාගෙන කවි කියනවා දැන් රුවන්ගේට යන්න පුළුවන් දොහම කරගෙන හැමදාමත් ඉතින් අර මල් වට්ටියක් තියාගෙන අර රුවන්ගේ වටේ කරකිනවා